බෞද්ධයා ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනාව සඳහා අද ධම්සභා මණ්ඩපයේට වැඩමවව දාල දේශක ස්වාමීන් වහන්සේ තනමල්විල කිතුල් කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන් වහන්සේ දේශක ස්වාමීන් වහන්සේ අපි සාදුනාත පවත්වමින් පිළිගනිමු සාදු සාදු සාදු බෞද්ධයා ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනාව සඳහා අද සැදැහැති දායකත්වය සම්පූර්ණ දායකත්වයක් ලෙසින් කටයුතු කරනවා.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 පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන කම්ම අපි දන්නේ නැහැ පින්වත්නි මේ අපි ගත කරන ජීවිතය ඇත්තටම සැබෑ දුකක්ද කියලා අපි දන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ මේ ජීවිතේ දුකක් කියලා හිතනවද ඔයගොල්ලොන්ට? හිතනවද? ඒ නෑනේ. ඔයගොල්ලොන්ට හිතෙන්නේ මේ ජීවිතේ නම් හරිම සැපයි. නේ මේක සැපයි කියලා හිතිලා සමහර සමහර අවස්ථාවල අපිට පොඩි පොඩි දුකවල් එනවා. එතකොට අපි කරන්නේ මොකද්ද? අපි දන්නේ නැහැ දුකෙන් ඈතර වෙන ක්‍රමයක් තියෙනවද කියන එක. අපි දුකෙන් එතර වෙන ක්‍රමයක් තියෙනවද කියලා දන්නේ නැති නිසා හැබැයි දුක එන තැන්වල දුක නැති කරන්න ක්‍රමත් අපි යොදනවා. දැන් ඔබට ওই ජීවිතේ බොහෝ කාලයක් ගත කරනකොට දුක ආවේ නැද්ද? අඩු ගානේ සාමාන්‍යයෙන් සම්මත දුකක් අතාවේ නැද්ද? ආවා. දැන් මේ දුක නැති කරගන්න විකල්ප සෙව්වෙත් නැද්ද? සෙව්වද නැද්ද? සෙව්වා. දැන් මේ විසෝයපු විකල්පවලදී දුක නැති වුණාද? ඒ නැති වුණාද? දැන් ඔබ එක එක දැන් ඉගෙන ගත්තේ නැති වුණොත් දුකයි කියලා ඉගෙන ගත්තා. ගෙවල් දරවල් නැතුණොත් දුකයි කියලා ගෙවල් දරවල් හදාගත්තා. නෝන මහත්තයෙක් නැතුණොත් දුකයි කියලා ඒකත් ගත්තා. දරුවෝ නැතුණොත් දුකයි කියලා ඒකත් හැදුවා. දැන් ඔය ඒ ඒ දුක නැති කරන්න තෝරපු තේරීම් ටික ඒ ටික සැපයිද දුකයිද? ඒ ඒ ටිකත් දුකයි. දෙයනේ එහෙනම් දැන් අපි කරලා තියෙන්නේ දුක එන විට දුක ආව කියලා යම් දැන ගැනීමක් දැනගත්තම් ඒ දුක නැතිකරන්න කියලා ඊළඟ තෝරපු එකක් දුකයි. උදුම වැඩේනේ. එහෙනම් අපිට දුක නැති වෙන තැනක් නම් අහුවෙලා තියෙනවද? තියෙනවද? නැහැ. දුක නැති වෙන වැඩ පිළිවෙලක් අහුනේ නෑ අපිට තවම ඔබට මැරෙන මොහොත දක්වාම නොලැබෙන එකම දෙයයි දුක නැති වෙන තනන්න අහුවෙන එකක් නැතිවීමමයි. නමුත් ඔබ හිතනෝනේ මේ ගෙදර හිටියොත් තමයි මට දුක. යනවා අනිත් දරුවලේ ගෙදරට කියලා හරි යනවා. දැන් එතකොට ඒ ගෙදර ගියාම සැප ලැබුණද? නෑ ඒ දුක තියෙනවා. පොඩි වෙනසක් තියෙනවා. මේ ගෙදරට සාපේක්ෂව අර ගෙදර දුකේ පොඩි අඩුවක් තියෙයි. හැබැයි ඒක දුක නැතිවීමක් නෙමෙයි දුකේ සාපේක්ෂතාවය. වෙනසක් තියෙන්නේ. වෙන ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා දේශනා කරන්නේ අනේ මෙහෙම ඉතින් දුකාවන් දුකයි කියලා දැනගත්තන් ඒක නැති කරන් නිවැරදි වැඩපිළිවෙලක් නැති වුනහම අපි තෝරපු තෝරපු වැඩපිළිවෙලම අපිට පාරාවලල්ලක් වගේ මොකද්ද දුකම ලැබෙනවනේ ඒ ලැබෙන එක දුකයි කියලා පෙන්වන තා බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වුණා දැන් ඔබ හිතන්න මෙහෙම පළඟටිය දෙකලා තියෙනවද දෙකලා තියෙනවා පළඟටියේ ගින්නට මොකද්ද තියෙන්නේ හරිම කතා කරන මාත් එක කැමති නේද පළඟැටිය ගින්නට කැමතියි. කැමති නිසා පළඟැටිය මොකද කරන්නේ? ගින්නට පනිනවා. අනේ හරීම ආදරෙන් කැමැත්තෙන් ගින්නට පනිනවා. කැමැත්තෙන් ගින්නට පැන්නත් ගින්නේ ස්වභාවය පිච්චෙන ගතියයි. පළඟැටිය පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. අනේ පළඟැටිය පැන්නේ පිච්චෙනවයි කියලා හිතාගෙනද? නෑ. සැපසොයන්න නේද පැන්නේ? සැපසොයන්න පැනනට පස්සේ පිච්චුණා. ටිකක් පිච්චිලා ටිකක් ඉතුරු වුණා කියන්නකෝ. අනේ ඒ ටික ඉතුරුනත් ආයිත් මොකද කරන්නේ? අනේ ආයිත් සැප ලැබෙයි කියලා අර ඉතුරු ගිනට ආයිත් පයින්නවා. පැනලා පිච්චිලා මැරිලා යනවා. ඒ වගේමයි පින්නවත්නි ඕගොල්ලොත්. පළඟටියට පියාඹින්න පුළුවන් ඔබට පියාඹින්න බෑ. නේ? ඒ වගේ ඒ පොඩි පොඩි වෙනස් ටිකත් කායික රූප වෙනස විතරයි තියෙන්නේ. ක්‍රියාව එකයි. ඇයි පළඟටියත් ගින්නට පනිනවා සපයි කියලා. පිච්චෙනවා. පිච්චුනාට පස්සේ ඉතුරු ටික තියෙනවා නම් ඒකෙන් පැන ගන්න පුළුවන් ඒත් පයින්නවා ගින්නට සැපයි කියලා. ඒ වගේම බලන්නකෝ ඔබට යමකින් නම් දුක ආවේ ඒක දුකයි කියලා හිතිලා ඒක ඇතැල්ලා වෙන එකක් අල්ලන දුකෙන් නිදහස් වෙන්න කියලා. අනේ ඒ අල්ලන එකත් ඒකත් අනේ ඒකත් දුකයි. නේ ඊට පස්සේ මේ ජීවිතේ එහෙම වෙනස් කර කර වෙනස් කරගෙන ගිහිවු සේරම ටික ගත්තේ මොකද්ද වෙලා තියෙන්නේ? දුකමයි. තවම නොලැබුණු එකම දෙයමයි සැප. නේ? ඇත්තටම සැප ලැබුන්නේ නැහනේ. දැන් සැප ලබන්නේ කියලා හිතන්නේ නෙමෙයිද මේ කරන හැම වැඩපිළිවෙලක්ම කරන්නේ. සැප ලබන්නේ කියලා නේද? නමුත් කරන හැම වැඩපිළිවෙලකම වැඩපිළිවෙලකම අපිට ලැබෙන්නේ කුමක්ද? දෙයනේ දුකමනේ. දුකමයි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අන්න ලෞතර බුදුරජාන් වහන්සේලා අපිට දේශනා කරන මහණෙනි මේක දුකයි. දුක ඇති වෙන්නේ මෙහෙමයි. නැති කරන්න ඕන මෙහෙමයි. නැති කරන්නා වූ මාර්ගය මෙහෙමයි කියලා බුදුරජාන් වහන්සේලා දේශනා කරනවා. අන්නේ එහෙමනම් පින්වන්දි ඒ වගේ කාලයක අපිට සද්ධර්මයක් අහන්න ලැබෙන කාලයක manuss ලෝකයක උපදින ලැබෙන එකත් අපිට අතිශයින්ම දුර්ලභයි. හැබැයි දුර්ලභ බව තිබුණට පින්වත්නි අපිට මේ බුද්ධ ශාසනය ලැබෙනක දුර්ලභයි. ඒ වුණාට අපිට මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ සැබෑ පණිවිඩය නම් සසර කතරෙන් ඈතර කරන්න. නැවත නූපදින ස්වභාවයකට පත් කරන්න. නමුත් අපිට එහෙම දහමක් තවම ඇතුළුනේ ඔගොල්ලෝ ඇතුළුලාද? නෑ නෑ ඔගොල්ලෝ කරන හැම වැඩ පිළිවෙලකම අවසානයේ තියෙන්නේ මොකද්ද? මේ සසරේ පවතින්නේ නැත්නම් හොඳයි කියන එක. මෙතනින් නැත්නම් දිවි ලෝකයටවත් වෙනගන්න නැත්නම් හොඳයි කියන එක. අන්න බුදුරජාන් වහන්සේගේ පණිවිඩය පින්වත්නි ඒ උන්වහන්සේගේ පණිවිඩය තේරුම් ගන්න නම් නුවණ තියෙන්න ඕන. බුද්ධිය තියෙන්න ඕන. එහෙම තිබුණොත් අපිට ඒක තේරුම් කරගන්න පුළුවන්. එහෙනම් දැන් ඔබ කල්පනා කරන්න ඒතරම් දුර්ලභ වටින අවස්ථාවකදී තමයි අපි දැන් මේ මනුස්ස භවයේ ලබලා තියෙන්නේ. හැබැයි මේ මනුස්ස භවයේ ලැබපු එකේ දැන් සෙල්ලම් කර කර ඉඳලා සැප හොයන්න කී කියා දැන් දුකම අර අරන් ගිහිල්ලා සැපයි කී කියා ගත්ත හැම එකම ටික කලක් යනකොට දුකටපත් වෙච්ච මේ ලෝකේ මේ ලෝකේ තව ඇල්ලුවත් අල්ලන්න තියෙන හැම එකම දුකමයි එහෙනම් ලෝකේ යනු දුකයි එහෙනම් දුකෙන් ඈතර වෙන්න ලොවෙන් ඈතර වෙන්න ඕන එහෙනම් බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ලොවෙන් ඈතර වෙන මගක් ලෝකයෙන් ඈතර වෙන මගක්. එහෙම වුණොත් ඔබට දුකෙන් ඈතර වෙන්න පුළුවන්. අන්න ඒ තරම් වටින කාලෙක අපි මේ මනුස්ස ජීවිතය ලැබුව එක අතිශයින්ම ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ඒ ශ්‍රී සද්ධර්මය කෙලෙස් සංසිඳ වෙන සද්ධර්මය චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වන්නා වූ පිරිණිවන් පාණ්ඩ හේතු වන්නා වූ ඒ ධර්මය තේරුම් කරගන්න තරම් ශක්තියක් නැතිව දෝ කියලා හිතෙනවා. ඇයි දැන් අල්ලන අල්ලන මේක දුකයි. අල්ලන අල්ලන එක සැපයි කියලා අහුණාට පස්සේ ඒක දුකයි කියලා දැනෙනව නම් තව නොඅල්ලා ඉන්න එපයි ඒත් නතර කරනවද? නෑ තව තව අල්ලනෝ සැප හොයන තව තව දුවනෝ සැප හොයන කොහොම ගියත් අපිට නොලබුණු එකම දෙයයි සැප පිනන මේ බුද්ධ වචනය තේරුම් කරගන්න බුද්ධිය තියෙන්න ඕන ඒ සුභාසිත වචන තේරුම් කරගන්න හොඳ නුවණක් බුද්ධියක් තියෙනවා නම් ඔබට මේ ජීවිතය තුළදී සෝතාපන්න ඵලයක්වත් සාත් කරගන්න වෙයි කියන්නේ බොහෝ අමාරු දෙයක් නොවෙන්න පුළුවන්. ඇයි පිනන්දි කොපමණ උත්සාහයක් දරලද manuss ලෝකේ මේ භවයේදී අපි ඉපදුනේ මේ බුද්ධෝත්පාද කාලේ ඉපදුනේ කොපමණ පුණ්‍ය ශක්ති කටයුතු කරලද දැන් එතෙන්ට ආපු ඔබට ඒක අමතක වෙලා දැන් කුමක්ද කරන්නේ දැන් දොයිය බබාග ගහ ඉන්නවනේ නිදා ගන්නවා පාටි දානවා උත්සව සමරනවා මේ අවුරුදු කීපයකටයි ඇවිත් තියෙන්නේ 60 70ක් වෙයි ඒකිනුත් භාගයක් ගිහිල්ලා. ඉතුරු ටිකෙත් දැන් මොකද කරන්නේ? දැන් දන්නවද මනුස්ස ජීවිතේ දුර්ලභයි කියලා? දන්නවද ඔයගොල්ලෝ? ඔයගොල්ලෝ ඇත්තටම දන්නවද මනුස්ස ජීවිතේ දුර්ලභයි කියලා? දන්නේ නැහැ දන්නේ. මනුස්ස ජීවිතේ දුර්ලභයි නේ මනුස්ස ජීවිතේ හරි ෂෝක් කියලා හිතන් ඉන්නේ. මෙතන ආපුවකින් තමයි කාලා බීලා හොඳට ඉන්න පුළුවන් කියලා කාලා බීලා නටන එක කරන්නේ. නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කෝණු හාසෝ කිමානන්දෝ නිච්ඡම් පජ්ජති තේ සති අන්ධකාරේන ඕනද්දා ප්‍රතිපන්න ගවිස්සති. මේ කුලොස් කින්නකින් ගිනියෙවිලිද්දී කුමන කුමන සිනහවක්ද කියලා අහනවා. එක්කොලොස් ගින්නකින් ගිනියෙවිලිද්දී කුමන සිනහවක්ද? කවුද එහෙම දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. දැන් එක්කොලොස් ගින්නකින් ගිනියෙවිලිද්දී ඕගොල්ලෝ මොකද කරන්නේ? සිනහ වෙලා විතරක් ඉන්නුනම් මද නේ උත්සවය වෙඩින් උත්සවය කියයි බර්ත්ඩේ පාටි කියයි නේ පුදුම ඒවනේ තියෙන්නේ එතකොට 11 කින් දැන් ඕක ගෙනියලන කියලා තේරෙනවද තේරෙනවද නෑ පිච්චි පිච්චි යනවා රාග ගින්නෙන් ද්වේෂ ගින්නෙන් මෝහ ගින්නෙන් ජාති ජරා වලින් පිච්චි පිච්චි යනවා අනේ ඒත් දන්නේ නෑ ගිනි ගන්නවාද කියලා ඒ පිච්චෙනකොට හිතෙන්නේ අයියෝ මට අර දේ නොලැබුණු නිසායි මේ දුක තියෙන්නේ කියලා දැන් පිච්චෙන තව එකක් එකතු කරගන්න හදනවා. පිච්චෙන තව එකක් එකතු කරගත්තට පස්සේ දැන් කුමක්ද වෙන්නේ? ඒකත් ගින්නට පුළුන් දැම්ම වගේ පිච්චෙන උට ඊළඟට අරනවා ඒකත් හරියන්නේ නැත්නම් තව එකක් හොයා ගන්න බලනවා. ඒ නිසා අන්න පින්වත්නි එහෙනම් කල්පනා කරන්න මේ කොලොස් ගින්නකින් ගිනියෙවිලිද්දි පින්වත්නි අපිට සිනහ වෙවි සිනහ වෙවි ඉන්න මනුස්ස ජීවිතේ තුට්ටු දෙකට බාල්දුවට දීලා මේ සද්ධර්මයෙන් ඈත් වෙන්න තරම් කාලයක් නම් අපට නෑ පින්වත්. ඕගොල්ලෝගේ ජීවිතේ තුට්ටු දෙකට උගස් තියලා තියෙන්නේ. අනේ බලන්න එක එක දරුවෝ වෙනුවෙන් ස්වාමි පුරුෂය බිරින්දෑවරු වෙනුවෙන් තවත් ඉතයිසියය වෙනුවෙන් අනේ දෙයනේ මේ මනුස්ස ජීවිතේ උගස් තියලා. දැන් මොකද කියන්නේ? අපිට සද්ධර්මයේ අහන්ට වෙලාවක් නැහැ. සිල් ගණ්ඩ වෙලාවක් නැහැ. අපිත් ඕවට නම් කැමති හේත් වෙලාව නැහැ. දැන් එහෙම කියන අය හරීම මෝඩයෝ. දැන් ඒගොල්ලන්ට වෙලාව කොහෙන් දෙන්නේ? දැන් බලන්න පින්නවනේ දැන් ඒගොල්ලෝ නුවණින්වත් කල්පනා කරනවද කියලා. මනුස්ස ලොවට ආපු ඔබට කාලය හදාගන්න බැරි නම් දැන් ඔබ ගිහිල්ලා වඳුරු යෝනියක ඉපදුනාට පස්සේද කාලය මැනේජ්මන්ට් මැනේජ් කරගන්නේ වෙනස් කරගන්නේ ණයෙක් පොළඟෙක් වෙලා ඉපදුනාට පස්සේද කාලය හදාගෙන ඉවරලා ඒ කටයුතු ටික කරන්නේ පෙරේත ලෝකෙ ගිහින් ඉපදුනාට පස්සේද ඒ කාලය හදාගන්න උත්සාහ දරන්නේ අන්න බලන්නකො එහෙම නෙමෙයි පින්වත්නි මේ ජීවිතේ ලැබුණු වෙලාවේ තමයි ඔබට ඒ කාලය සකස් කරන්න පුළුවන් ඔබට පින්වත්නි සිල් ගන්න සද්ධර්මයක් අහන්න මානසිකාරයේ යෙදෙන්න තමයි කාලය කාලය නැත්තේ යාළුවෙක් ආවොත් මුළු පැය ගාණක් කතා කර කර ඉන්න කාලය තියෙනවා. උත්සව ගෙවල් වල යන්න කාලය තියෙනවා. නමුත් ඔබට ධර්මය තුල හැසිරෙන්න විතරමයි මේ පින්වන්දි කාලය නැත්තේ. කවුද ඔබට එහෙම කියන්නේ ඔය? ඔබට තේරෙනවා මේක දුකයි. මෙතනින් ඉවත් වෙන්න ඕන. කවුද කියන්නේ වාට ඉවත් වෙන්න බෑ. කාලේ නෑ. මේ යුතුයකම් ඉටු කරන්න මේ වගකීම් ඉටු කරන කවුද ඕක දෙන්නේ? කවුද ඔය ටික දෙන්නේ ඔබට? ඔබට දෙන්නේ මායයයි. මායය ලස්සනට නාහෙ විදලා දක්කනව මෙන්න මේක කියන්න දැන් මේක කියන්න කියලා ෂේප් වෙන්න මෙතෙන්දී ඔබ මෙතනදී ෂේප් වුණත් ආයිත් පින්නනි පහලට වැටුනොත් නම් වැඩේ ඉවරට ඉවරයි දැන් එහෙනම් මේ ලැබුණු අවස්ථාව දුර්ලභ අවස්ථාවක්. දැන් මේ අවස්ථාවේ ආපහු පසර දාන වෙලාවක් තියෙනවද? නෑ අවුරුදු 70ක් විතර තියෙන්නේ. ඔය 70 දැන් රටේ නැති ලෙඩවල්. වකුගඩු අමාරු, පිළිකා, දිය වැඩියා, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් මොන මොන ලෙඩවල්ද? කොයි වෙලාවේ මොන මොහොතේ මැරෙලා වැටෙයිද දන්නේ නැහැ. එහෙමනොත් මනුස්ස ලෝකේ අහිමි වෙනවා. එහෙනම් දැන් ඉක්මන් කරන්න ඕන. හිස ගිනිගත් කෙනා ගින්න නිවන උත්සාහ කරනා වගේම මොකද කරන්න ඕන? ධර්මයේ තුල හැසිරෙන්න කල්පනා කරනවා. දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? හිස ගිනිගත් එක ගින්න නිවන්න වගේම මගේ මේ ඔළුව ගිනි අරන් තියෙන්නේ මේ ගේ ටික හදාගන්න බැරුව කී කියා ඔබ ඔබ මේ අනිත් පැත්ත කතා කරන්නේ. ජීවිතයේ අනිත්‍ය භාවය නේ මේ ධර්මයේ දුර්ලභ භාවය මේක තුලින් සැනසීමක් තියෙනවා කියන එක දුකෙන් එතර වෙන්න තියෙන එකම මග මේක කියන තැනට ඇවිල්ලා උත්සාහ දරන්නේ නේ පින්වත්නි. ඊ타ත්ම සීමිත පිරිසක්. ඒක ඒගොල්ලොන්ගේ කර්ම ශක්තියමයිනේ. ඒක ඒගොල්ලොන් කර්ම ශක්තිය. අපි කොහොම කිව්වත් ඒගොල්ලෝ ඔච්චරම තමයි. ඒ නිසා ඔබ දැනගන්න පින්වත්නි මේ දුර්ලභ අවස්ථාව ලැබිච්ච වෙලාවේ බුද්ධ වචනය විවෘත කරගෙන ඒ අනුව නුවණින් විමසලා ඔබට කෙලෙස් සංසිඳව ගත්තොත් ඔබටත් මේ ජීවිතය තුළදී ලොකු වෙනසක් අරගන්න ලොකු වටිනාකමක් අරගන්න පුළුවන් කමක් ලැබෙයි. පින්නදි දැන් බොහෝ අවස්ථාවල තියෙන පින්නදි මේ බුද්ධ වචනේ තේරුම් කරගන්න බැරි එක. ඔගොල්ලෝ මම සරල උදාහරණයක් අහන්න මට මේකට උත්තර දෙන්න. ඕගොල්ලෝ පිලී જાති ගන්නවද? මට දැන් ඇත්ත උත්තරේ දෙන්න. පිලී જાති අනුභව කරනවද? ඔව්ද නැද්ද? කතා කරන්න. කතා කරන්න ඩග්ගා. අනුභව කරනවනේ. එනවා. එතකොට ඕන බලන්න දැන් මම අහුවා මේ ප්‍රශ්නේ. දැන් ඔබ ඔකට උත්තර දුන්නනේ. නේ. දැන් ඕක උත්තරේ දෙනකොට මට දැන් කියන්න ඔබේ දැක්මක් තියෙනවනේ. මොන හරි දෙයක් තියෙනකොට ඔබ නුවණින් දකින ඔබේ හිත යන තැනක් තියෙනවනේ. එතකොට ඔබ මට කියන්න පිලී જાති ඔබ අනුභව කරනවද කියලා ඇහුවම් ඔබේ හිත ගියේ කොතෙන්ටයි? මස් මාළු වලටනේ නේද? ඔව්. පින්වත්නි ආමගන්ධ කියලා බ්‍රාහ්මණෙක් හිටියා. ඔය ආමගන්ධ කියන බ්‍රාහ්මණයා ගෝලයෝ 500ක් එක්ක පැවිදි වෙලා තපස් රකිමින් හිටියා. ඉඳලා ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මස් මාළු මුකුත් ගන්නේ නැතුව ඉඳලා කාලයක් කොහොම ඉඳලා පාණ්ඩු රෝගේ හැදුණා මේගොල්ලන්ට කැලේ ඉන්නකොට. ලුණු මිරිස්වත් මුකුත් ගන්නෙත් නැහැ එහෙම හිටියා. ඊට පස්සේ මේගොල්ලෝ ආව ගම්මානට. ගම්මානට ඇවිල්ලා මේ ලුණු මිරිස් තියෙන දේවල් ආහාරට අරගෙන ඒ කටයුතු කරලා ටිකලක් ඉඳලා එහෙම යනවා බඩු මුට්ටුත් අරගෙන. ඔහොම එනකොට ගමේ මිනිස්සු හරි කැමැත්තෙන් ප්‍රසාදයෙන් මේගොල්ලන්ට දම් පැන් ටික දෙනවා. ඔම කාලය කරගෙන යනකොට පින්වන්දි ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පාටපත් වුණාට පස්සේ උන්වහන්සේ දැන් ඒ ගමට වැඩියා. වැඩියට පස්සේ මිනිස්සු හොඳට දම්පැන් හදලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. පූජා කරාට පස්සේ පූජා කරලා ඒ දම් පැන්වල ඉඳලා උන්වහන්සේ එළියා. දැන් ආපහු ආව අර ආමගන්ධ බ්‍රාහ්මණයේ ප්‍රමුඛ 500ක් ගෝල පිරිස, ඉසිවරුන් පිරිස. තාපසයෝ ටික. ආවට පස්සේ ගමේ මිනිස්සු අච්චර හොඳට පිළිගත්තේ නැහැ. කල්පනා කරා ඇයිද මොකුත් දන්නේ නැහැ. රජ්ජුරුවන්ගෙන් දඬුවම මොක හරි එකක්වත් මේ ගමට ලැබිලද නැත්නම් අපිට වඩා සිල්වන්ත කෙනෙක්වත් ඇවිල්ලාද මේගොල්ලෝ කියලා. ඊට පස්සේ ඇහුව අර ගොල්ලොන්ගේ ඇයි ඔයගොල්ලෝ වෙන්ද වගේ හිම නැත්තේ? බුදුරජාණන් වහන්සේ වැඩිය කිව්වා. ඔන්න එතකොට අර ආමගන්ධ බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා තුන්සරයක් කියලා වැඩි කිව්වන් මේ මේ බුද්ධ කියන වචනේ අහන්න ලැබෙන එකත් අතිශයින්ම දුර්ලභ දෙයක්. අහන්න ලැබුණා නම් එයාට හරි සතුටක් ඇති වුණා. ඊට පස්සේ ඒගොල්ලෝගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ ආමගන්ධය පිළිගන්නවද කියලා. පිළි જાති වන්දනවද කියලා ඇහුවා. එතකොට අරගලකෝ බුදුරජාණන් වහන්සේ මස්මාළු වළඳනවා. අපි පිළිගන්න උන්වහන්සේ වැළඳුවා කිව්වා. ඔන්න එතකොටම අර බ්‍රාහ්මණයට දැන් අප්සෙට්. බ්‍රාහ්මණයට ගල් කල්පනා කරා බුදුරජාන් වහන්සේ පිළිවඳනවා කියලා ගියා දැන් බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න. එවරලා දැන් ඉතින් ආමගන්ධේ පිළිගන්න නිසා දැන් මේ බ්‍රාහ්මණයේ ඊතරම් ප්‍රසාදයක් නැහැ. ඊට පස්සේ බ්‍රාහ්මණයා ගිහිල්ලා බුදුරජාන් වහන්සේට වන්දනා කරන්නෙත් නැහැ. එහෙම ඉඳලා ගෞතමේනි කතා කරන්නේත් ගෞතමේනි කියලා. දැන් අර පිළී જાති ආහට ගන්නවා කියලා. ගෞතමේනි මේ කියලා කියනකොට අහනවා බ්‍රාහ්මණේ කොහොමද ඉසිවරුන් ඕගොල්ලොන්ගේ සැප සනීප බුදුරජාණන් වහන්සේ යන. අපි ඉන්නවා මේ ගෞතමේනි ආමගන්ධය වළඳනවද කියලා ඇහුවා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම ආමගන්ධය වළඳන්නේ කියලා. ආයෙම හොඳ යන්නේ එහෙම තමයි. ඒක තමයි හොඳ මේක අපේ කුල પરම්පරාවල් වලට මේ අපේ ಜಾති ස්වභාවයන් වලට මේක වළඳන එක හොඳ නැහැ. ඒක හොඳ නැහැ කියලා කිව්වා. ඉතින් දැන් මේ ඉසුරු ඕගොල්ලෝ කියන ඔය කියන පිළිය මොකද්ද? ඔබ වහන්සේ මස් මාංශ වන්දනද කියලා අහනවා. මස් මාංශ කිව්ව කියන්නේ ආ පිණ්ඩපාතේ ගියොත් පිණ්ඩු පිනිස යමක් ලැබෙයිද ලැබෙන දේ වන්දනවා කිව්වා. ලැබෙන දේ වන්දනවා කිව්වා. පින්වත්නි එතකොට දැන් මේ මෙයා කියනවා දැන් බුදුරන්ට හොඳ නැහැ නේ බොරු කියන්නේ. ඔබ වහන්සේ ඉස්සෙල්ලා කිව්වා වළඳන්නේ නැහැ කියලා. දැන් කියනවා වන්දනවා කියලා. දැන් ඔන්නතන පොඩි පොඩි මතයක් ගියා. ඊට පස්සේ පින්වත්නි ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය ඕක මේ කාලේ විතරක් ඇති වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඔය විදියටම බ්‍රාහ්මණේ කටයුතු කරලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙනුත් ඇහුවා ඔබ වහන්සේ ආමගන්ධය වන්දනවා කියලා. උන්වහන්සේ කෝ කියලා. ඊට පස්සේ ওই විදිහටම ප්‍රශ්න වුණාන් පස්සේ ඒ කාශ්‍යප බුදුරජාන් වහන්සේ දුන්න මෙන්න මෙවැනි උත්තර ටිකක්. දැන් බලන්න ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ උත්තරයක් විතර නෙමෙයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙත් බ්‍රාහ්මණයෝ ওই විදිහටම ඇහුවා කිව්වා. ඊට පස්සේ එහෙම ඇහුවට පස්සේ බලන්න මේ බුදුරජාණන් වහන්සේ අර ඊට පස්සේ ඒ දානයකට වඩින්න තිබුණා. උන්වහන්සේ දාන්නට වැඩි නෑ. එදිනෙත් ගෝලියට ගියා. ගියන් පස්සේ රජමාලිගාව දාන්නට අහන රජු කො මේ බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ආරාම වැඩ ඉන්නවා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට හොඳට දානි හදලා යවනවා. යවලා ඉර මස් වර්ග වලින් හදපු සුප් හදලා යවනවා එක එක ඒවා එහෙම හදලා යවනවා. උන්වහන්සේ දැන් අර බ්‍රාහ්මණයට පේන අර වන්දනවා. එහෙම වන්දනන අර බ්‍රාහ්මණයට කේන්ති. නෑ ඕ හොඳ නෑ නේද මෙහෙම කියලා. ඊට පස්සේ පින්වන්දි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයට දුන්නු උත්තර ටික. ගෞතම බුදුරජාණන් වහන්සේ දැන් මේ ආම ගන්ධ කියන බ්‍රාහ්මණයට දෙනවා. අතන තිස්ස කියන බ්‍රාහ්මණයෙකුට තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ. දැන් මෙන්න මේ ආම ගන්ධ කියන බ්‍රාහ්මණයට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය ඕක අද විතරක් නෙමෙයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලෙත් ඔහොම දෙයක් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරේ මෙන්න මේක. උන්වහන්සේ කිව්වෙත් දේශනා කළෙත් අපි පිළියේ වළඳන්නේ නැහැ. එතකොට පිළියවල් දන්නේ නැහැ කියනකොටම අරගොල්ලෝ ඊට පස්සේ අහන මස් මාංශවල් දන්නේ නැද්ද? ආ පින්ට පාති පින්ස ලැබුණොත් වළඳනවා. අන්න එතකොට දැන් ඊට පස්සේ කියනවා දැන් බොරු කියන්න හොඳ නැහැ කියලා ඔන්න එහෙම. පින්වන්දි දැන් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බ්‍රාහ්මණේ බ්‍රාහ්මණේ ආම ගන්ධේහෙවත් පිලීය කියලා කියන්නේ ඔන්න බලන්න බුද්ධ වචන වැහිච්ච ස්වභාවය පිලීය කියලා කියන්නේ මස් මාංශ නෙමෙයි ඔන්න තේරුණාද? පිලීය කියලා කියන්නේ මස් මාංශ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිලීය කියලා කියන්නේ ලාමක අකුසල ධර්මයන් පිලීයයි. එතකොට දැන් මොන බලන්න අපි පිලී වළඳනවද කියලා අහනකොටම පිලී අනුභව කරනවා කියලා අහනකොටම ඔබේ හිත ගියේ කොතෙන්ටද? මස් මාළු කනවද කියන එක. මස් මාංශ ගන්නවද කියන. පින්නන්නේ පිළිය කියලා කියන්නේ බුද්ධ දේශනාව අනුව පිළිය කියන්නේ මස් මාංශ නෙමෙයි මොනෝද ලාමක පාපී අකුසල ධර්ම. එතකොට අපි කොච්චර මෝඩද කියලා බලන්න. පින්වන්නේ දැන් පිළියේ ගෑවුනාට පස්සේ දැන් මොකද්ද වෙන්නේ? ගඳයිද? කතා කරන්නේ දැන් ඕගොල්ලෝගේ හිතේ තියෙන මස් මාළු ඒ જાතිය ඇඟේ ගෑවුනොත් ගඳයිද? ගඳයි. ඒක සෝදලා අරින්න දැන් ඔබ මොකද කරන්නේ? සබන් වලින් ගාලා සෝදලන පිලි ගඳයි සෝදලා අරිනවා. පින්නනේ ඒ පිළිය සෝදලා ඇරිය කියන්නකෝ. එහෙම පිළිය සෝදලා අරින්න පුළුවන් නම් වැඩේ හොඳයි. නමුත් ඔබේ සිතට ආවා ක්‍රෝධ සිතක්, ඉරිසියා සිතක්, දේශ සිතක්, අනුන් හෙලා දකින තමන් හොවා දක්වන සිතක් ආවා. එහෙම නැත්නම් ගත්තු ණයක් නොදෙන්න ඕන කියලා හිතක් ආවා. හොරකමක් කරන්න ඕන කියලා හිතක් ආවා. එවැනි ලාමක අකුසල ධර්මයක් ඔබේ සිතට ආපු වෙලාවක ඒක සබංගාල හොදලා අරින්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය පිළිය කිය පිළිය වෙන්නේ මස් මාංශ නෙමෙයි ක්‍රෝධසිතයි. පිළිය වෙන්නේ මස් මාංශ නෙමෙයි ද්වේෂසිතයි. පිලීය වෙන්නේ මස් මාංශ නෙමෙයි අනුන් හෙලා දකින හිතයි. දැන් එතකොට ඒ සිත තුල ඒකේ ගඳ ගැසීම ඒකේ පිලී ස්වභාවය භවයෙන් භවයට භවයෙන් භවයට යනවද මේ මොහොතේ විතරක් ගඳ ගහලා නතර වෙනවද නෑ ඒක දිගටම යන දැන් බලන්න ඔබට ද්වේෂ සිතක් ආපු වෙලාවක් වුණොත් ඔබ ගඳ ගහනවනේ ගඳ ගහන නිසා ඔබට ද්වේෂිතක් ඇවිල්ලා මූණත් වෙනස් කරගෙන යනකොට ඔබේ දරුවෝ දැන් මොකද කරන්නේ? ළඟටවල් ලම් වෙනවද? නෑ අම්මට දැන් ද්වේෂිතක් ඇවිල්ලා අම්මා පිළිගඳේ බෑ ගඳ ගහනවා කියලා ළමයි අම්මගෙන් ඈත් වෙනවා. ඒගොල්ලන්ට පේනවා ගඳ ගහනවා කියලා. එහෙම කෙනත් එක්ක ළඟින් ඉන්න හිතෙන්නේ නැති වරිනවා. එහෙනම් දැන් ඔන්න කල්පනා කරන්න පින්වන්දි ගෞතම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පින්වත් බ්‍රාහ්මණයේ පිළිය කියලා කියන්නේ මේ මස් මාංශ නෙමෙයි සිතට පහළ වෙන ලාමක අකුසල ධර්ම. එතකොට දැන් ඒක තුල තියෙනද එහෙනම් ඕගොල්ලන්ට මස් මාංශ කන්නම කියන එකක්? කන්නම කියන එකක් නෙමෙයි පින්වත්නි. ලැබුණොත් අනුභවයක් කරන්න. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබ කැමති නම් කන්න අකමැති නම් නිකෑ ඉන්න. කැමති නම් කොළ වර්ගම කන්න කොළ වර්ගම කන්න. ඒකත් හරකෙක් විදිහට කන්න ඕන නම් හරකෙක් විදිහට කන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනුන් හෙලා දකින්න අනුන් හෙලා දකින්න එපා. Taman කන්නේ තනකොළමද ඒකම කන්න දිගට. ඒ කන ගමන් අන් අයට ඇඟිල්ල දික් කරන්න යන්න එපා. එතන තියෙනවා පිළිය. එතන තියෙනවා. Tamanට කැමති දේ කන්න. ඒක ප්‍රශ්නයක් නෑ. බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ Tamanට පිඬු පිනිස ලැබෙන දේ ගන්න හැබැයි ප්‍රතිවේක්ෂා කරලා ගන්න. එච්චරයි ප්‍රතිවේක්ෂා කරලා. හැබැයි ඒ ඒ ආහාරය ගන්න එක පින්වත්නි. නමුත් පිළිය කියලා කියන දැන් බලන වෙන දේවදත්ත හාමුදුරුව වරපහේදී ඉල්ලුවනේ ඕක. බුදුරජාණන් වහන්සේ පිළිගත්තද? නැහැ නෙමෙයි. කැමති කෙනෙක් කියනවා හොඳ දෙයක් කරගන්න කියලා උන්වහන්සේ ඒක අනුමත කළේ නැහැ. පින්වත්නි තියෙන්නේ දැන් එහෙම වුණොත් මේ ශාසනේ නිවන් දකින්න හම්බෙන්නේ නැහැ නේ දීවර කර්මාන්තය දෙන පින්වත් පිරිසට. ඒ මිනිසුන්ට කරන්න වෙන්නේ නැහැ නේ. නේ? සුණාපරන්ත හිටියේ කවුද? උන්වහන්සේ එහෙන් 500ක් දෙනා රහත් කරගත්තා. සුණාපරන්තට ගිහිල්ලා. ඒ නිසා පින්වන්දි දෘෂ්ටිගත වෙන්න එපා මොනම දෙයකටවත්. දැන් මේක තුලත් යමෙක් වැරදි විදිහට හිතන්න පුළුවන්. ඔබට තියෙන ඒකත් අතහරින්න. කනව දැන් කෙටියෙන් කියන්නේ කනවනම් යම් කෑමක් කන්ද ඒක ආහාර මාර්ගයේ දිගේ යන්න අරින්නකෝ. ඒක හිතින් උපාදාන කරගන්න නැතුව ඒක ආහාර මාර්ගය යන්න දෙන්න. ඔබ යම් වාහනයක යනවනම් ඒක වාහනේ යන්න විතරක් තියාගන්නකො හිතේ තියාගන්න නැතුව. දැන් මේ කය නෙමෙයි සසර පැවැත්මේ යන්නේ සිතයි. කින්දේ තේරෙනවද? සිතයි. ඒ නිසා එහෙනම් දැන් ඔබ කල්පනා කරන බුදුරජාණන් වහන්සේට පිනවදී ලස්සන ලස්සන මාලිගා පූජා කරා. පිළිගත්තේ නැද්ද? පිළිගත්තා. අද ඔබ හිටියොත් සමහර විටක කියයි අයියෝ මෙච්චර මාලිගාව නම් පරිහරණය කරන්න බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරයි. මෙන්න සැපයි මේ විඳින දේ කියලා. පින්නඳ උන්වහන්සේලා ඒවා යථාර්ථ අවබෝධයකින් යුක්තව ඒක තුල වැඩ කරන්නට විතරමයි. ඒක නැතුණත් ඔට්ටුයි තිබුණත් ඔට්ටුයි. සිත සකස් කරගෙන තිබුණා ඒ මට්ටමට. දැන් ඕගොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ? කොතන හරි තැනක ඉන්නවනම් මොන හරි දෙයක් කරනවා නම් ඇඳුමක් අඳිනවනම් ඒක අඳින්නේ උපාදාන කරගෙන. සිතින් අල්ලගෙන. ආන්න ඒක තමයි පින්වන්නේ සසර පැවැත්මට හේතු වෙන්නේ. ඒ නිසා ඔබට තියෙන්නේ අතහරින්න. හැම දෙයක්ම අතහරින්න. ඔබ නිර්මාංශ වෙන්න පුළුවන් නම් වඩාත් ෂෝ. එහෙම්ම ඉන්න. හැබැයි බුදුරජාණන් දේශනා කරනවා ඔය මස් මාංශ වලට නම් කුමක්ද? මරන්න අනුබල දෙන්නත් එපා. තමන් වෙනුවෙන් මරනවා කියලා දැක්කොත්, තමන් වෙනුවෙන් මරුවද කියලා ඇහුවොත්, තමන් වෙනුවෙන් මරලා තියනවද කියලා සැකයක් තියෙනවා නම් ඒ මාංශ නම් වළඳන්න එපා කියලා. එහෙමයි. ඉතින් ඒ නිසා දැන් ඔබට මට ඕන මස් මාංශ ඒ ඕන දෙයක් ඕගොල්ලන්ට ඕන දෙයක් කරගන්න ඕන දෙයක් කරගන්න සිතෙන් අතහරින්න. බලනු මේ මිනිස්සුන්ට මේක අතහර ගන්න බලන පින්වන්දි අඟුලි මාල 1000ක් විතර කට එහා මිනිස්සු මරලා රහත් උනා නෙවෙයි. අද එක මිනිහෙක්වත් නොමරපු ඕගොල්ලොන්ට මොකද්ද වෙලා තියෙන්නේ සෝතපන්න වෙන්නවත් පුළුවන්ද? සිල් ගන්නවත් වෙන්න පුළුවන්ද දවසක් දෙකක් ඉන්න? බෑ නෙවෙයි. අම්බපාලි ගණිකාවක් වෙලා රහත් උනා නෙවෙයි. මිලක්ක වැද්ද කියන්නේ සත්තු මරණ එකමනේ. සත්තු මරපු එතෙන්දි මස් කාපු එක්කෙනා නෙමෙයි මස් කාලා මාළු කාලා නෙමෙයි මරපු මේක ඒක වැඩිම අකුසල කර්මනේ. මර සත්තු මරණ එකමයි මිලක්ක වැද්දක තිබුණේ හැකියාව. ඒත් මිලක්ක වැද්ද මොකද්ද කරේ? රහත් උනා නෙවි. ඉතින් බලන්නකො පින්නන්නේ. ඒක මොකද? සිතෙන් අතහරින්න පුරුදු කරන්න. අච්චර මිනී මරපු අඟුලිමාල සිතෙන් ඒක ඇතහැරිය බුද්ධ වචනය මම නැවතුණා ඔබද නවතින්න කියනකොටම කල්පනා කරා මේ ඇවිදිද්දි කොහෙද නවතිලා තියෙන්නේ මට නවතින්න කියනවා බලනකොට ඒ පන පදෙන්ම බලන්නකො සිඳුනෝනේ කෙලෙස් කල්පනා කරන්නේ ඒ නිසා අන්න සිත තුල තියෙන ඒ ක්ලේශ ධර්මයන්ට තමයි පින්වන්දි බුදුරජාන් වහන්සේ පිළිය කියන්නේ අනේ පින්වන්දි එකක් තියෙන්නේ පිළී අනුභවනම් කරන්ඩ එපා මොන විදිහකවත් පිළී අනුභව කළොත් කෙලස් වැඩි වෙනවා කෙලස් වැඩි වුණොත් කර්ම වැඩි වෙනවා කර්ම වැඩි වුණොත් භවය වැඩි වෙනවා. භවය වැඩි වුණොත් ජාති ජරා ව්‍යාධි මරණ වැඩි වෙනවා. සංසාරය දිගු වෙනවා. තේරුණාද? දැන් එතකොට ඒක පිළිය කියන්නේ එහෙනම් කොහොමද? ලාමක ක්ලේශ ධර්ම ඒව අනුභව කරන්න එපා. දැන් ඔබ බලනකො පිලී જાතියක් කියන ඔය දැන් ඔබේ හිත යන්නේ පිලී જાතියක් කියනකොට මහල් මැස්සෙක්වත් ඉන්නවද? උඹලකට කෑල්ලක්වත් තියනවද? අනුබල. එහෙම නැත්තම් හොඳයි කියලා හිතෙනවා. නමුත් ද්වේෂසිතෙන්, ක්‍රෝධසිතෙන්, iriසියාසිතෙන් කටයුතු කරනවා නම් ප්‍රශ්නයක් නෑ හිතලා තියෙන. බලනකො හිත ගිහිපු තැන. නිසා ඔබේ දැක්ම වැරදි. ඒ දැක්ම එන්න ඕන පිළිය කියලා කියන්නේ ආන ක්‍රෝධ ඊර්ෂ්‍යා වෛර කුඩු කේඩුකම් ගුණමකුකම් කපටිකම් ඒව තියෙනවා. එහෙමනම් අන්න ඔබ ඔබට ද්වේෂිතක් ආවොත් ආපු ගමන්ම කල්පනා කරන දෙයියනේ මම දැන් පිළියක් නෙමේ අනුභව කරන්නේ. දැන් මේ ද්වේෂ සිතෙන්ම කියෝ කියෝ කියෝ කියෝ කියෝ කියෝ ඉන්නවනම් මොකද්ද? දිගින් දිගටම පිළි පිළි කතා කරන්නේ. පිළි අනුභව කරනවා. එයා දිගින් දිගටම පිළි අනුභව කරනවා. එතකොට ළඟ හිටියනම් මේ බණපදයක් අහපු කෙනෙක් කියන්න අයියෝ ගඳේ බෑ අනේ ගඳේ බෑ පිළි ගන්න එපා ඔච්චර. ඕක අතහරින්න අතහරින්න කියන්න. එතකොට මේ කටට ගත්ත එක නෙමෙයි සසර යන්නේ සිතට අරමුණු කරපු එකයි. බලන්නකො කොහෙද කියලා. දැන් එතකොට අපි අන්ධයෝ වගේ අපිට අහුවෙලා තියෙන හැටි බලන්නකො. අපිට මේ ධර්මයේ තුල අපිට අහන්න ලැබිලා තියෙන්නේ මේ සිත සකස් කරන ක්‍රමයක් නෙමෙයි කය ස්වභාවයක්මයි. කන බොන දේවල් නෙමෙයි පින්වත්නි ඔබ සිත රකින්න. ඉන්න කියන තැන නෙමෙයි පින්වත්නි සිත රකින්න. යන එන තැන නෙමෙයි පින්වත්නි සිත රකින්න. බුදුරජාණන් වහන්සේ බලන කොච්චර කාරුණිකද උන්වහන්සේ දේශනා කරන මහණෙනි යම් භික්ෂුවක් කිස බූගාගත් පමණින් පාත්‍රයේ දම් වැළඳූ පමණින් තුන් සිවුර පාවිච්චි කළ පමණින් අරණ්‍යක හිටිය පමණින් පින්ඩ පාතෙන් විතරක් ආහාරය ගත්ත පමණින් කියලා ওই විදිහට විස්තර කරන දිගටම ඒ භික්ෂුව භික්ෂුවක් වෙන්නේ නෑ මහණෙනි. දැන් ඔබ මොකද බලන්නේ? ඔබ ඔබ තේරුම් ගන්න හාල් මැස්සෙක් ගන්නෙ නැත්නම් ඉරිච්ච සිවුරක් හරියඳන් ඉන්නවනම් ගහක් පල්ලක ඉන්නවනම් ඔය කඩා වැටිච්ච කොතන හරි තැනක ඉඳලා ඔය විදියකට කටයුතු <clears throat> කරනවනම් ඕගොල්ලෝ වැලේ වැල් නැතුව දුවන අන්න සීලවන්ත අන්න ගුණවන්ත ස්වයන්හන්සල කියලා. බලන්න ඔබ තේරුවේ කොහෙන්ද? බාහිරින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම තෝරන්න බෑ. මේ ධර්මයේ ඕපනයිකයි. ඔබ පිළි අනුභව කරනවද කියන එක අපිට තේරෙන්නේ නෑ. පිළි අනුභව කරනවද කියන එක තේරෙන්නේ කාටද? තමාටමයි දැන් මෙතන හිටියත් තව කෙනෙක් ගැන ඔබට සමහරලාට තරහ හිතක් ඇවිල්ලා ඇති. තරහ හිතක් ඇවිල්ලා හරි මං අල්ලගන්නම් ගෙදර යනක ගිහිල්ලා මං අහකන්නම්කෝ දැන් ඒ ඒ වෙලාවේ දැන් මොකද කරන්නේ? පිළිය පිළී යන බව හොඳට කනවා පිළීය හොඳට කනවා කනවා ඒක තියෙන්නේ ඒක ඇවොත් ගඳ ගහනවා මේ භවයේ විතරක් නෙවෙයි ඊළඟ භවයයි භව ගානකටම ඕක විපාකයේ පිණිස බලපානවා බලන්න පින්වත් ඒ නිසා මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ වචන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ වචන මේ පෘථග්ජන මිනිසුන්ගේ වචනවලට ඇවිල්ලා දැන් ඒගොල්ලෝ නුවණ දියුණු වෙන විදියට හිතන්නේ කල්පනා කරන්නේ නැහැ. ඒගොල්ලෝ බලන පිළිය. ආයෙනම් හාල් මැස්සෙක් කුඹල කරයක් ගත රයිට් පිළිය. ආන. පින්නනේ ඒක නෙමෙයි බුදුරජාන් වහන්සේ පිළිය විදියට දේශනා කරන නැවත වතාවක් මතක තියාගන්න ලාමක පාපී අකුසල ධර්මයන් තමයි පිළිය කියලා කියන්නේ. ඔන්න ඔබට ඕකෙන් අත් මිදෙන්න පුළුවන් නම් සසර දුකින් අත් මිදෙන්න පුළුවන්. ඇයි පාපී අකුසල ධර්මයන් දුරු කරගන්න සිත හඳුනගෙන සිත අවබෝධ කරගෙන ඒ පාපී අකුසල ධර්මයන් දුරු කරනවා කියන්නේ කෙලෙස් සංසිඳවනවා. කෙලෙස් සංසිඳවන්නම් ඒ සිත ඔබ නුවණින් දැන දැක ගන්න ඕන. දැන දැකගෙන සිහි දැන දැක ගන්න සිහිය තියෙන්න ඕන. එතකොට සිහිය තිබිලා ඒක පවත්ව ගන්න වීරිය තියෙන්න ඕන. අන්න බලන්න. එහෙනම් ඒ වීරිය තියෙන්න ඕන. එහෙනම් ඒ වීරියත් එක්ක, ඒ සිහියත් එක්ක, ඒ නුවණත් එක්ක කටයුතු කටයුතු කරනකොටම අන්න බලන්න දැන් ඔබට චතුරාර්ය සත්‍යයමයි අවබෝධ වෙන්නේ. දැන් මේ පිළී අනුභවයට එනවා කියනකොටම දුකයි. බලන්න ද්වේෂිතක් ආවොත් දුකයිද සැපයිද? දුකයි. එතෙන්ද ඒ දුක නැවත ඇති වෙනවා කියලා කියන්නේ හිතෙන් ඒක ගැනම හිතනවා කියන්නේ නැවත නැවත දුක්ඛ සමුදයයි. ඒ කියන්නේ දුක්ඛ සමුදයයි. එතකොට වෙන්නේ මොකද? නැවත දුක ඇතිවීමයි. එහෙනම් මේ පිළීය හිතට ආපු වෙලාවට ඒකම නැවත සිහි කරනකොට පිළීය සිතට ආව කියන්නේ දුක්ඛ සත්‍යයයි ඊට පස්සේ ඒක නැවත නැවත සිහි කරනවා කියන්නේ සමුදය සත්‍යයයි ඊට පස්සේ ඒක නැවත නැවත සිහි කරන මාර්ගය කියන්නේ දුක ඇති වෙන මාර්ගය දුක ඇති වෙන මාර්ගයයි නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ මෙන්න චතුරාර්ය සත්‍ය ක්‍රමේ දුක ඇති වෙන එකනේ දුක නැති කරන ක්‍රමයක් කොහොමද නැති කරන්නේ කියන්නේ එහෙනම් අර පිලීය සිතට ආවොත් ද්වේෂ සිතක් සිතට ආවොත් දුක ඒක නැවත පුන පුනා සිහියට එනවනම් දුක ඇතිවීම. දැන් අන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැවත නැවත ඒක සිහි කරන එක නැවත නැවත ඒක විතර්ක කරන එක ඒක ಗುಣ කියන එක ඒකේ සතුටින් පිළිගන්න එක සිත බැස ගන්න එක ඒක නතර කරගන්නට ඕන ඒක නතර වෙනකොටම ආනබ දුක ඇති වෙන්න තිබුණු හේතුව දුක යමකින්ද දුක එන්නේ දුක එන්න තියෙන හේතුවම දුක එන්න තියෙන හේතුවම නැති වෙනකොට දුක කියන්න දුක නැති වෙනවා දුක නැති වෙනවා කියන්නේ දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධය එහෙනම් ඒ දුක්ඛ නිරෝධය පිණිස කලේ මොකද්ද හටගත් පිළිය හටගත් එක අවබෝධ කරනවා පිළිය කියන්නේ ද්වේෂිත ආපු එක ආපු ස්වභාවය දැන දැක ගන්නවා දැනදක ගන්නකොටම මේක ද්වේෂිතක් කියලා මේකට ඇලුම් කරන්නේ නැහැ. ඇලුම් කරන්නේ නැහැ කියන්නේ ඒකට අනුව සිතුවිලි පහල කරන්නේ නැහැ. එන්නේ පහල කරන්නේ නැහැ කියලා කෙටොම ආ මෙතන දුකෙන් සංසිඳෙනවා. දුකෙන් සංසිඳෙනවා. ඒ මාර්ගය තමයි එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. අන්න බලන්නකෝ. එහෙමනම් පින්වත්නි ඔබට පුළුවන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ බුදුරජාණන් වහන්සේලා සෑම දේශනාවක වගේම දේශනා කරන චතුරාර්ය සත්‍යය. එහෙනම් දැන් ඔන්න ඔබ නුවණින් දැනගන්න ඔබට द्वේෂිතක් ආව කියන්නේ පිළියයි ආවේ ඒ द्वේෂසිත ආවේයි ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි හෝ කනයි ශබ්දයයි සෝත විඤ්ඤාණයයි හෝ ගැටීම නිසානේ එන්නේ අහපු දෙයක් හෝ දැකපු දෙයක් හෝ දැනගත් දෙයක් අරඹයා නේද එන්නේ එතකොට අන්න හේතු ගැටුණු නිසා द्वේෂසිතක් පහළ වුණා ඒ දේශසිත පහළ වෙන්න හේතු වුණු හේතු ධර්මියෝ ඒ මොහොතෙම නිරුද්ධයි. එහෙනම් හේතු වුණු හේතු ධර්මියෝ නිරුද්ධයි කියන්නේ ඵලයද ඵලයද නිරුද්ධයි කියලා දකිනකොටම අන්න බලන්න හේතුවයි ඵලයයි හේතු ඵල ධම පටිච්ච සමුප්පාදය අන්න බලන්න චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය නේ දැන් ඔබ දැන් මේ හටගත් පිළිය ද්වේෂසිත ඒක දුක කියලා දැනගෙන ඒක ඔබ අවබෝධ කරගත්තොත් පිරිසිඳ දැක්කොත් දුක පිරිසිඳ දැක්කා දුක පිරිසිඳ දකිනකොටම දුකට තණ්හා කරනවද නෑ එහෙනම් දුක්ඛ සමුදය ප්‍රහාණය වෙනවා දුක්ඛ සමුදය ප්‍රහාණය වුණා කියන්නේ දුක දුක නැති වුණා Nirodha ශාත් වුණා. එහෙනම් Nirodha ශාත් වෙන්න දුක නැති කරගන්න කලේ කුමක්ද? හටගත්ත සිත අපි දුකයි කියලා ඒක අපි අවබෝධ කර පිරිසිඳ දැක්කා. ඒ දකින වැඩ පිළිවෙල තමයි පින්වන්දි මොකද්ද? දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව දුකෙන් එතර වෙන මග. අනුබල දුකෙන් එතර වෙන මග. ඒ මගේ ගිහිපු නිසා දුක නැති වුණා. තේරුණේ නෑනේ. නෑනේ. පින්නන්දි නැවත හිතන්න ඔබට द्वේෂිතක් ආව කියන්නේ දුක නේදාවේ. ඔබට මේ द्वේෂිතක් උපදුනාට පස්සේ දුක ආව කියලා ඔබ දැනගත්තොත් දැකගත්තොත් දැනගන්නටත් ඕන දැකගන්නටත් ඕන දැන දැක ගන්නකොටම ඔබ ඒකට අලුම් කරනවද ඇලුම් කරන්නේ ඇලුම් කරන්නේ කියන්නේ ඔබට දුක ලැබෙන්නේ දුක ලැබෙන්නේ නැහැ කියන්නේ Nirodhaය. දුකෙන් ඈතර දුකෙන් ඈතර වෙනවා. දුක සංසිඳනවා. කෙලෙස් සංසිඳනවා. දුක නැති වෙනවා. අනුව දුකෙන් ඈතර වෙනවා. එහෙනම් දුක නැති වුණා. දුක නැති කරගන්න කරේ මොකද්ද? ඉපදිච්ච සිත අපි දැනගත්තා මේක දුකයි කියලා. එහෙම නැත්නම් අපිට තව විදිහට දකින්න පුළුවන්. මේ සිත ඉපදුනේ හේතු ගැටුණු නිසායි. හේතු නිරුද්ධ වෙනකොට ඒ සිත නිරුද්ධයි. එහෙනම් නිරුද්ධයි කියන්නේ ඒ සිත අනිත්‍යයි. බලන්න හේතු ගැටුණු නිසා හටගත්තා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. එහෙනම් ඇති වුණා නැති වුණා ඇතිවීම කියන්නේ ජාතියයි නැතිවීම කියන්නේ මරණයයි එහෙනම් ඇතිවීමයි නැතිවීමයි කියන්නේ ජාතියයි මරණයයි ඒ කියන්නේ අනිත්‍යයි ඇතිවීම නැතිවීම කියන්නේ අනිත්‍යයි එහෙනම් ඉපදුණු සිත අනිත්‍යයි ඒ කියන්නේ වෙනස් වෙනවා ඒ කියන්නේ මට ඕන විදිහට පවත්වන්න බෑ අනාත්මයි අනිත්‍ය නිසාම දුකයි අන්න බලන්න අනිත්‍ය දුක්ඛ අනත්ත කියන ලක්ෂණ තුනමත් එතන වැඩෙනෝනේ බලන්න එකම. දැන් ඔබ ඒ ඉපදුණු <clears throat> ඔබට පහළ වුණු පිළිය. ඒ කියන්නේ දේශ සිතක් කියන්නේ ඔබට දේශිත ඉපදුණු එකම දැනගත්තොත් හේතු ගැටු නිසා හටගත්ත හේතු නිරුද්ධ වෙන නිරුද්ධුනා කියලා දැනගත්තකොටම එහෙනම් මේ සිත අනිත්‍යයි කියලා දැක්කා. අනිත්‍යයි කියලා දකිනකොටම අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා කියන එකනේ. ඒ කියන්නේ දුකයි. අනිත්‍යයි කියන්නේම දුකයි. එතෙන්දී අනිත්‍යයි කියන්නේම දුකයි. අනිත්‍ය කියන්නේ වෙනස් වෙනවා. එහෙනම් Tamanට ඕන විදිහට පවත්තන්න බෑ. ඒ කියන්නේ අනාත්මයි. බලන්නකො එහෙනම් හේතුඵල දහමත් එකම එකසිත තුල අනිත්‍ය දුක්ඛ අනාත්මයත් එකම එකසිත තුල මේ සිත පහළ වුණා කියන්නේ දුකයි ඒකට ඇලුම් කරොත් කියන්නේ සමුදයයි එහෙනම් Nirodhayi මාර්ගයයි අන්න බලන්නකො එහෙනම් පින්වන්නේ එතනම චතුරාර්ය සත්‍යය. එහෙනම් ඒ සිත පහළුණා කියන්නේ දුකයි. ඒ සිත ඇලුම් කරේ නැහැ කියන්නේ සමුදේ ප්‍රහාණය වුණා. ඒ කියන්නේ Nirodhe සාත් වුණා. මාර්ගේ වැඩුණා. චතුරාර්ය සත්‍ය. බලන්න පින්වන්දි එක්ව එකම අරමුණ තුල එකම සිත තුල පහළ වෙනවා චතුරාර්ය සත්‍යයේ පටිච්චසමුපාදයේ අනිච්ච දුක්ඛ අනාත්මේ ඒ පංච උපාදානස්කන්ධේ ඔය සියලුම ලක්ෂණයන් එතනම පහළ වෙනවා. බලන්න එතකොට ඔය ටික පහළ වෙනකොට කෙලෙස් සංසිඳෙන්නේ නැද්ද? දැන් ඔබ අර දැකපු ඒ පිළිය ගැනම නැත්නම් ද්වේෂසිත ගැනම දිගින් දිගට හිතනවද? නෑ. අන්න කෙලෙස් සංසිඳුණා. අවබෝධයක් ඇති වුණා. ඇල්ම දුරු වුණා. මේ විශිෂ්ට ඥානයක්. විශිෂ්ට ඥානයේ පිණිස හේතුණා. එහෙමනම් පින්වත්නි අන්න ඒ වගේ ඒබඳු දහමක් තමයි ලෞතර බුදුරජාන් වහන්සේලා දේශනා කරන්නේ. නිසා ඔබ නිතරම අහන්න නැවත නූපදින්න හේතු වෙන දහමක්. දැන් අර ක්‍රෝධ දේශසිත පහළ වුණාට පස්සේ ඒ සිත ක්‍රියාත්මක කළොත් උපදිනවා සසර පැවැත්ම ඒ සිත හටගත්ත හේතු දැකලා එතන නිරුද්ධයි කියලා දකිනකොට එන ඒ සමුදය දැන් සමුදය කියන ඇතුණානේ ඒ සමුදය තුල ඇතිවීම තුලම Nirodhe දකින්න ඇතිවීම තුලම Nirodhe දකින්න ඇති වුණා එතනම නැති වුණා ඒකමයි Nirodhe ඇතිවීමම තමයි නැතිවීම කියන්නේ. ඒ තනමයි Nirodha. දැන් ඒ සිත තුළම Nirodha දකින්න. ඒ සිත තුළම Nirodha දකිනකොට ඒ සිත තුළම නිවෙනවා. ඒ සිත තුළම සැනසෙනවා. ඒකමයි ආර්ය ෂ්ටාංග මාර්ගය. ඒකමයි සීල සමාධි ප්‍රඥා. ඒකමයි මේ චතුරාර්ය සත්‍යය. පරිසම්පාදින එකම සිතක ওই සියල්ල එකම සැරේ වැඩෙනවා. නැතු සැරින් සැරේ වෙන වෙනම නම් එහෙම නෙමෙයි. ඔබ දක්ෂ නම් ඔබ කාර්යක්ෂම නම් ඔය නිකන් අනම්මනම් ඒව හිතන්න යන්න එපා. කන්නේ මොනවද? මාස් කනවද? මාළු කනවද කියලා හිත හිතා ගිහින් දෘෂ්ටි වල එල්ලෙන්න එපා. කන එක නෙමෙයි තමන්ගේ සිත රකින්න. වාඩි වෙලා ඉන්න එක නෙමෙයි තමන්ගේ සිත රකින්න. අඳින දේ නෙමෙයි තමන්ගේ සිත රකින්න. යන එන තැන නෙමෙයි සිත රකින්න. ඉන්න ගේ දොර නෙමෙයි සිත රකින්න. එහෙම කරගත්තොත් ආන්න ඔබ ඉන්න තැන උපාදාන කරගත්තොත් ඒකත් පිළියක්. ඔන්න බලන්න. දැන් කන්නේ මොකද? අයියෝ එයානම් අරව කනවා අයියෝ කියලා. ඒකත් පිළියක්. අර මිනිස්සයා සමහර එහෙම නැතුව ලැබුණු දේ කන්න පුළුවන්. ඕගොල්ලෝ ඒක හිතර අල්ලගෙන පිළියක් බවට පත් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ සසර පැවැත්මක් හදා ගන්න පුළුවන්. ඒක කරන. අතාරින් ඕන නෑ ඕන නැති දේවල්. ධර්මය කියන්නේ අල්ල ගැනීම නොව කියන්නකෝ අතහැරීමයි. ඔන්න කෙටි මර්ථේ. ධර්මයේ යනු අල්ලා ගැනීම නොව අතහැරීමයි. ඒ නිසා හැමදේම අතහරින්න බලන්න. අතහරින්න කියන අතින් අල්ලන ඒවාත් අතහරින්න කියන්නේ. නේ. අතින් අල්ලන ඒවාත් ටික අතහරින්න. සිතින් අල්ලන ඒවා. ඔබ කොතෙන්ට හරි තැනකට ගියාට පස්සේ අපි දුන්න සයන්නාන්තනමක් හොඳ වාහනින් ඇවිල්ලා බැස්සා. අයියෝ දැන් ඔන්න ඔබ වාහනේ ඇල්ලුවා. උන්වහන්සේ ඇවිල්ලා බහැලා ගියා වාහනේ ගණන් ගත්තොත් නැති වෙන්න පුළුවන්. ඔබ වාහනේ ඇල්ලුවා. ආ අධර්මයටපත් වුණා. ධර්මයට නම් ආ වහාම ධර්මයට එන්න ඒ සිත අතහරින්න. අල්ල ගැනීම කියන්නේ අධර්මයයි අතහැරීම කියන්නේ ධර්මයයි ඒ නිසා ධර්මයට පිවිසෙන්න නම් අතහරින්න සිතෙන් අතහරින්න ක්ලේශ ධර්ම අතහරින්න ඒ නිසා එහෙම අතහැරලා මේ ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා සත් අද මේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන රංජිත් පුෂ්පකුමාර මෙයා සහ හිරන්ති කරුණාසේන මිය අංක 403න් 4 ගැඩ බුවාන පාර පිළියන්දර ප්‍රධාන අරමුණ මීට වසර 12කට පෙර මිය ගිය බණ්ඩාරවෙල බිඳුනුවැව මිහිඳු මාවතෙහි පදිංචි සිටි ටී.බී. කරුණාසේන පියාණන්ට සහ මීට වසර 38කට පෙර මිය ගිය හොරණ කඳන පරණ පාරේ අංක 51 නිවසේ පදිංචි සිටි වේරගොඩ කපුගේ ආතර පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස අනිකුත් අරමුණු තියෙන්නේ පිළියන්දල පදිංචි නෙල්සි මනුකුළු සූරිය මෑණියන්ට සහ හොරණ කඳන පදිංචි භද්‍රානි ගලගම ආරච්චි මෑණියන්ට නිරෝගී සුව සහ දීර්ඝාස පැතීමට දෙපාර්ශ්වයෙන් මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට ගරුතර කුසල ධම්ම සායන් වහන්සේට ඇතුළු කාර්ය මණ්ඩලය නිදුක් නිරෝගී සුවය පැතීමට මේකේ සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමට. ඒ නිසා මේ ඇත්තන් නම් මේ පරිලෝ යන්ට යදුනව ඥාති වර්ගයට මේ පින් අනුමෝදන් වේවා කියලා ඒ වගේම කල්පනා කරගෙන සියලු පින් කැමති දෙවි දේවතාවුන්ද මේ පින් පෙත් අනුමෝදන් වේවා. සම්බන්ධ වුණව ඔබ අප සියලු දෙනාටම මේ ගෞතම සාසනය තුලදීම චතුරාරි සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් සසර දුකෙන් එතර වෙන්නම හේතු වේවා වාසනාව වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. බෞද්ධයා ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනාව සඳහා අද ධම්සභා මණ්ඩපයේට වැඩමවා වදාළ ස්වාමීන්ද්‍රයන් වහන්සේ තනමල්විල කිතුල් කොටේ රතන සඳහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කරන ජාතික ආගමික සියලුම කටයුතු ਸਰව ආකාරයෙන්ම සාර්ථක වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසද මෙම කුසල ශක්තිය පාරමී කුසල ශක්තියක් බවට පත් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු